නමුත් නියම ශාන්තිය, පරම ශාන්තිය අමා මහ නිවනයි. මොකද අති දීර්ඝ කාලයක් අපි මේ සංසාරයේ තණ්හා පිපාසයෙන් මිනුගුවක් ඔස්සේ දුවලා ඇති වුණු වෙහෙස, පීඩාව, පිපාසය සම්පූර්ණයෙන්ම සංසිඳන අවස්ථාව තමයි අමා මහ නිවන. ඒකයි බුදු පියාණන් වහන්සේ නිවන පරම ශාන්තිය හැටියට හඳුන්වා වදාළේ. එතකොට අද අපි මේ මාතෘකා කළ ගාථාවත් ඒකට අදාළ නිදාන කතාවත් මෙන්න මේ ශාන්තිය මේ පරම ශාන්තියට මාර්ගය හෙලි කරන විදිහේ ඒ ගාථාවකුත් ඒ කථාන්තරිකුත් තමයි අපි අද ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාව බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ සරියුත් ස්වාමින් වහන්සේගේ ගෝල නමක් පිළිබඳවයි. සරියුත් ස්වාමින් වහන්සේ ළඟ පැවිදි වුණා සංකලු කුලයක උපන් තරුණයෙක් බොහොම රූප සම්පන්න තරුණයෙක් ඇවිල්ලා පැවිදි වුණා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ මේ භික්ෂුවට භාවනා කර්මස්ථානයක් හැටියට දුන්නේ අසුභ කර්මස්ථානයක්. මොකද හිතුවා මේ තරුණ වයස නිසා මේ රාගය උත්සන්න වෙන නිසා මේ වඩා හොඳයි අසුභ කර්මස්ථානයක් කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කැලයකට ගිහිල්ලා තුන් මාසයක් තිස්සේම උත්සාහ කරා සිත එකඟ කරගන්න. නමුත් මේ අසුභ කර්මස්ථානය සප්පාය නැහැ, ගැළපුණේ නැහැ මේ භික්ෂුවට ඒක නිසා ඇවිල්ලා සරියුත් ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට වැඩිහාම සරියුත් ස්වාමීන් වහන්සේ ඇසුවා කොහොමද කමඨහන හොඳට වැටහෙනවද කියලා Tamanට ඒක තාම හිත තැන්පත් කරගන්න බැරි වුණු බව මේ භික්ෂුව ප්‍රකාශ කළා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ ඒ කමඨහන වඩාත් පිරිසිදු කළා, තවත් තේරුම් කළා දීලා කිව්වා මෙහෙම එකපාරට හරි නොගියා කියලා හිත දුර්වල කරගන්න එපා, තව උත්සාහ කරන්න කියලා. ඒ භික්ෂුව නැවතත් ඒ වණයට ගිහිල්ලා භාවනා කළා. නමුත් හරි ගියේ නැහැ. නැවත වරක් ආවා. ඒ සරියුත් ස්වාමීන් වහන්සේ තවත් හේතු සාධක සහිතව උපමා සහිතව කර්මස්ථානය විස්තර කරලා දීලා යවුවා. එහෙම ගිය ගමනෙත් මේ වික්ෂුව නැවත වරක් ඇවිල්ලා ප්‍රකාශ කළා මේ කමටහනට මගේ හිත හරියන්නේ නැති හිත තැන්පත් වෙන්නේ නැහැ කියලා. සරියුත් ස්වාමීන් වහන්සේ අවස්ථාවේ කල්පනා කළා මොකක් නමුත් මේකට හේතුවක් තියෙන්න පුළුවන් මට මේ මේ භික්ෂුවගේ හිත වැඩ කරගන්න ආකාරය මට හරියට තේරුම් ගන්න අමාරුයි. සමහර විට මේ භික්ෂුව බුද්ධ වේණීය කියලා කියන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම හික්මවිය යුතු විදිහේ දුෂ්කර විදිය කෙනෙක් වෙන්න ඇතේ කියලා මේ යම්කිසි මේ මානසික ප්‍රශ්නයක් ඇති කෙනෙක් කියලා. බුදු පියාණන් වහන්සේ ළඟට එක්කගෙන ගියා මේ භික්ෂුව අරගෙන ගිහිල්ලා ඒ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළාම බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුව ගැන සලකලා බලනකොට පෙනී ගියා ඒ ආසයානුසය ඥාණය උපකාර කරගෙන බුදු පියාණන් වහන්සේටම විශේෂ ආසයානුසය ඥාණය උපකාර කරගෙන මේ භික්ෂුවගේ පිළිබඳව විමසලා බලනකොට තේරුණා ಜಾති 500ක්ම ආත්ම භාව 500ක්ම රන් කරු කුලයක උපන්න බවක් ඒක නිසා අසුබ කර්මස්ථානයේ හිත එකලස් කරගන්න අමාරුයි මනාප දෙයටයි ප්‍රිය කරන්නේ මනාප දර්ශන ආදියට මොකද බොහොම කාලයක් තිස්සේ රත්රන් වලින් ඔය නෙළුම් මල් රූප ආදී නොයිකුත් රූප නෙලීමට ඒකෙන් හිත තැන්පත් කරගෙන තියෙන නිසා අසුබ කර්මස්ථානයකට හිත අල්ලන්නේ නැහැ. හිත නාලන ගතියක් තියෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේට කිව්වා සාරිපුත්‍රය යන්න මේ කාරණය එහෙන් පිටිම ආසය අනුසය ඥානය තියෙන බුදු කෙනෙකුටම පමණක් අදාළ දෙයක්. ඒක නිසා නුඹට හාර මාසයක් තිස්සේ හික්මව ගන්න බැරි වුණු භික්ෂුව මම අද හන්දෑවෙම මේ අදම රහත් බවට පමුණුවනවා කියලා සරියුත් ස්වාමීන් වහන්සේ පිටත් කළ ඇරලා බුදු පියාණන් වහන්සේ කළේ මොකක්ද 이르දියෙන් මැව්වා රෝදයක් තරම් විශාල නෙළුම් මලක්. එතන විශේෂත්වය තියෙන්නේ නෙළුම් මලේ පෙතිවලිනුත් පිනිබිඳු එන විදිය ආකාරයක් ප්‍රාණවත් නෙළුම් මලක්. ඒ වගේම නටුවෙනුත් දිය බිඳු වැగిරෙන ආකාරයට ඒ විදිහට මලක් මවලා මේ භික්ෂුවට දීලා වදාලා අන්න විහාරයේ කෙළවරට ගිහිල්ලා වැඩි ගොඩක් උඩ මේ නෙළුම් මල සිටුවලා ලෝහිතකම් ලෝහිතකම් ලෝහිතම් කියලා කියන්නේ රතු පාට මේ කියන්නේ කසින රතු පාට කසින භාවනාවටයි සිත යොමු කරන්න සැලැස්සුවේ. ලෝහිතකම් ලෝහිතකම් කියලා මේ කමඨහන වඩන්නේ කියලා මේක දිහා බලාගෙන. මේ භික්ෂුවට ඒ බුදු පියාණන් වහන්සේ මල දෙනවත් එක්කම හිත බොහොම ප්‍රසන්න වුණා. ඒ වගේම ඒක අරගෙන ගිහිල්ලා ඒ කියාපු හැටියට වැලි ගොඩක් උඩ සිටුවලා ඒ දිහා බලාගෙන ලෝහිතකම් ලෝහිතකම් කියනවත් එක්කම වගේ සිතේ අර සමාධියට බාධක වන නීවරණ ධර්ම කියලා කියන කාමසිතවිලි, ද්වේෂසිතවිලි, නිදිමත අලස ගති, නොසන්සුන් ගති, සැකකුකුස් ආදී ඒ සියල්ල සංසිඳිලා සිත ධාන තත්වයට පැමිණියා. ඊළඟට ඒ වගේම අතීතයේ මේවා වඩලා තියෙන නිසා මේ භික්ෂුව ක්ෂණිකම වගේ පළමුවෙනි ධානය වශී කරලා වශී කරනවා කියලා කියන්නේ ඒක Tamanට ඕන හැටියට හසුරුවා ගන්න පුළුවන් තත්වයකට පමුණවා ගන්න. ධානයක් ලබා ගත්තාම ඒක ඕන ඕන හැටියට කැමැති හැටියට කැමැති වේලාවකට ඒකට සමවදින්න, එහි නැගී සිටින්න, එහි රැඳී සිටින්න, ඒ තුල ඇති අංග විමසා බලන්න, ඒ අංග වලින් කෙරෙන දේවල් හොඳට සිත යොදවලා තීරුම් ගන්න කියන ආකාරයට ඒ ධානයක් වශී කරන ක්‍රමයක් තිබෙනවා. අන්න ඒ පස් ආකාරයකින් වශී කළා. පළවෙනි ධානය. ඊළඟට දෙවෙනි ධානයත් ලබාගත්තා, තුන්වෙනි ධානයත් ලබාගත්තා, හතරවෙනි ධානයත් බොහොම ක්ෂණිකවම හතරවෙනි ධානය ලබා ගත්තට පස්සේ ඊළඟට මේ භික්ෂුන් වහන්සේ ඒ සමතය නිසා සාමාන්‍යයෙන් බොහෝ විට සමත භාවනා කියලායි කියන්නේ මේ මේ විදිහේ භාවනා. ඒ සමත භාවනාව නිසා ඒ ඇති සැපෙහි ගැලෙන ස්වභාවයක් තියෙනවා. සැපයට ඇලුම් කරනවා. මොකද දීර්ඝ කාලයක් සංසාරයේ පංචකාම සම්පත්තියෙන් සැප විඳපු පුද්ගලයාට ධානය සුවයක් ලැබුණාම ඊට වඩා ඒක සිය දහස් ගුණයෙන් බුදු පියාණන් වහන්සේ වර්ණනා කළ තිබෙනවා පංචකාම සම්පත්තිය හරියට අර කුඩා දරුවෙක් මල මුත්‍රයක සෙල්ලම් කරන්න වගේ වැඩක්. ධාන සුඛය ඊට වඩා සිය දහස් ගුණයකින් උතුම් ශ්‍රේෂ්ඨ සුඛයක් කියලා. අන්න ඒක නිසා මේ ධාන සුවය ලැබුණාම ඊළඟට ධාන ක්‍රීඩා කරන්න පටන් ගත්තා මේ ස්වාමීන් වහන්සේ. සමතේ ඒ අර සැපේ ගැන ආසාව නිසා ඒ සැපය කිව්වට ඒක සියුම් සැපයක්. ධාන ක්‍රීඩා කියලා කියන්නේ ඉහළට පහළට මේ දැන් ඉතින් තමන් හුරු කරගත්තු ධාන වඩනවා. ඒ අවස්ථාවේ මේ හැම එකක්ම බුදු පියාණන් වහන්සේ තමන්ගේ ගන්ධ කුටියේ ඉඳගෙන බලාගෙන සිටිනවා. මේ භික්ෂුව කර්මස්ථානය අනුව ක්‍රියා කරන හැටි. බුදු පියාණන් වහන්සේ ඊළඟට මේක දැකලා කල්පනා කළා මේ භික්ෂුවට පුළුවන් ද මේක විපස්සනාවට හරවන්න කියලා. නිවන් සඳහා මේ ධානය විපස්සනාවට හරවනවා විදර්ශනා පැත්තට. එහෙම කෙනෙකුගේ පිහිටක් නැතුව පුළුවන්ද කියලා බැලුවහම එහෙම පිහිටක් අවශ්‍ය බව තීරුම් අරගෙන බුදු පියාණන් වහන්සේ ඊළඟට කළේ අර භික්ෂුව ධානයට සමාදිලා ඉන්න අවස්ථාවෙම අර ඉදිරිපිට තියෙන මල මැලවෙන්න සැලැස්සුවා. නෙළුම් මලක් මැලවෙන්න වගේ දැන් අතින් මිරිකිච්ච, තැලිච්ච, පොඩි වෙච්ච නෙළුම් මලක් මැලවෙනකොට කළු පාට ගැහෙනවා. අන්න ඒ වගේ විවර්ණ වෙන, දුර්වර්ණ වෙන ආකාරයකට හැරෙව්වා බුදු පියාණන් වහන්සේ අර අර 이르දියෙන් මැවු මාළ. එතකොට මේ භික්ෂුව ධානයෙන් නැගිටිනවත් එක්කම දැක්ක අර ඉදිරිපිට තියෙන මල විරූප වෙලා තියෙනවා. විනාට කල්පනා කළා අපේ මේ මේ කියන්නේ පණ නැති අජීව වස්තුවක් පවා මේ විදිහට ජරාවට දිරීමට භාජන වෙනවා. එතකොට මේ පණ ඇති කය ගැන අමුතුවෙන් කියන්න ඕනද කියලා තමන්ගේ කය ගැනත් හිතුවා. මගේ ශරීරයත් මේ පණ ඇති ශරීරයත් මේ විදිහටම ජරාවටපත් වෙනවා නේද කියලා. අන්න එතකොට ඒක විපස්සනාවට හැරෙන ලකුණයි. ඒ අවස්ථාවේම කොයි ආකාරයකින් නමුත් මේ කතාවේ දැක්වෙන හැටියට ඒ මේ වික්ෂුව ඉඳගෙන හිටී තැන කිට්ටුව විලකට කුඩා ළමයින් ඇවිල්ලා ඒ විලේ තිබෙන කුමුදු මල් නෙළලා ගොඩ ගහනවා. ඒක දිහා ඇස යොමු වුණා මේ ස්වාමීන් වහන්සේගේ. එතකොට අර ගොඩ තියෙන මල් වල ඒ මැලවුණු ස්වභාවයත් ජලයේ තියෙන මල් වල ප්‍රාණවත් ස්වභාවයක් දැකලා නැවතත් අර තව දුරටත් තමන්ගේ ශරීරය ගැන හිතුවා මේ ශරීරයත් යම්කිසි අවස්ථාවක ජරාවටපත් වෙනවා කියලා. ඒ තුලින් අර අනිත්‍ය ස්වභාවය අනිත්‍යතාවටයි වැටුනේ. දැන් මේ පින්න තුන අහලා තියෙන විදර්ශනා භාවනාව කියන එක පද තුනකින් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත. අනිත්‍යං දුක්ඛං අනාත්තා. යමක් අනිත්‍යද ය දුකයි. මේ අනිත්‍ය කියලා කියන්නේ ඒක නිතර සකස් කරන්න සිද්ධ වෙනවා. ඒව ගැන සොයන්න බලන්න සිද්ධ වෙනවා. නිත්‍ය ඒක නිත්‍ය ස්වභාවයෙන් තිබෙන්නේ නැහැ. ඒක දුකක්. Tamanට ඕන හැටියට තියාගන්න බෑ. ඒක නිසා ඒක මමයේ මාගේ කියලා කියන්න බෑ. Tamanගේ වශයෙන් පවත්වන්න බෑ අනාත්මයි. ওই විදිහට අනිත්‍යතාව දකින්නවත් එක්කම ඒ එක්කම දුක් ස්වභාවය, එහි ඇති අනාත්ම ස්වභාවයත් මේ භික්ෂුවට වැටහුණා. අන්න එහෙම වැටෙන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ආලෝකයක් කරලා බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ එහෙම දේවල් කළ බව සඳහන් වෙනවා. තමන් වහන්සේ එතෙන්ට වඩින්නේ නැතුව ආලෝකයක් යවලා ඒ ආලෝකය තුලින් ඒ තමන්ගේ ස්වરૂපය ඒ භික්ෂුව ඉදිරියේ වැඩ ඉන්න ආකාරයට පෙන්눔 කළා. ඒ අවස්ථාවේ මේ වික්ෂුව වැඳගත්තා, නැගිටලා වැඳගත්තා. අන්න ඒ අවස්ථාවේ මේ අපි අර කලින් සඳහන් කළ ධාතාව බුදු පියාණන් වහන්සේ වදාළයි කියලා දැක්වෙන්නේ. උච්චෙන්ද සිනේහ මත්තනෝ කුමුදං සාරධිකංව පාණිනා. සම්ති මග්ග මේව බ්‍රූහය නිබ්බාණං සුගතේන දේසිතං. පාණිනා සාරධිකං කුමුදං ඉව අත්තනෝ සිනේහං උච්චෙන්ද යම්කිසි කෙනෙක් අතින් ඒ සරත් සමයේ කුමුදු මලක් හොඳ ලස්සන කුමුදු මලක් කඩා දමන්නා වගේ තමාට ඇති ස්නේහය මුලින් සිඳලන්නේ කියන එකයි මේ මුල් පද දෙකේ අදහස. සම්තිමග්ගමේව බ්‍රූහය නිබ්බාණං සුගතේන දේසිතං. සුගතේන දේසිතං සම්තිමග්ගං නිබ්බාණං බ්‍රූහය. සුගතයන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්වාණ ශාන්ති මාර්ගයම වඩන්නේ කියලා ඒ කෙටි අවවාදයයි බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළේ. ඒ අවවාදයෙන් අර විදර්ශනාව කුළු ගැන්විලා මේ භික්ෂුන් වහන්සේ රහත් වුණු බව මේ කතාවේ සඳහන් වෙනවා. එතකොට දැන් අපිට තියෙන්නේ මේ ගාථාවත් කතාවත් ආශ්‍රයෙන් මේ වායේ තුලින් යම් කෙසේ එදිනදා ජීවිතයට අපේ ජීවිතයට ප්‍රයෝජන ගන්න පුළුවන් සාර ධර්ම ටිකක් එකතු කරගන්න එකයි. දැන් කවුරුත් වගේ අහලා තියෙනවා මේ අපි මේ දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරන්නේ බුද්ධ වචනය අනුව අවිද්‍යාවත් තණ්හාවත් නිසාය කියලා. සංසාරේ තාත්තත් අම්මත් වගේ හැරියට අවිද්‍යාවත් තණ්හාවත්. මොකද මේ අවිද්‍යාව නිසා කෙනෙකු ඇති කරගත්තු මම කියන අදහසට රුකුල් දෙනවා උදව් දෙනවා තණ්හාවෙන් ඉදිරිපත් වෙන මගේ කියන අදහස. සාමාන්‍යයෙන් මම හඳුනගන්නේ මගේ දේ ආශ්‍රයෙන්. ඒ විදිහට මමත් මාගේත් කියන මෙන්න මේ සංකල්ප දෙක උඩ ගැලිලා මේ සත්වයා දීර්ඝ කාලයක් ඒ වැරදි අදහස තුල දීර්ඝ කාලයක් රැඳී සිටීම තමයි මේ සංසාරයේ ගමනේ කියලා කියන්නේ. එතකොට මේ මමය කියලා එහෙම නැත්නම් මගේ කියලා ගන්න දේවල් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ ගොඩවල් පහක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප ගොඩක් මේ රූපකය මේක එකක් හැටියට ලෝකයා සලකනවා. ඊළඟට වේදනාවල් ඒ එන වේදනාවල් ඒවා එක එකක් හැටියට සලකනවා. ඊළඟට වේදනාව සංඥාව වේදනාව ආශ්‍රයෙන් යම්කිසි හැඳිනීමක් ඇති කරගන්නවා. රූපේ මේ රූපකයට ඇති වෙන විඳීම් වින්දන ඊළඟට ඒවා හැඳින ගැනීම ඊළඟට ඒ හැඳින ගැනීම උඩ යම් යම් ආසාවන් බලාපොරොත්තු චේතනා ප්‍රාර්ථනා ආදී හේ සිතේ ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ඒවයි සංස්කාර කියලා කියන්නේ. සකස් කිරීමක්. සිත තුලින් යම්කිසි සකස් කිරීමක් කරනවා. Tamanට ඕන හැටියට පවත්වන්න උත්සාහ කරනවා. ඊළඟට ඒවා පිළිබඳව වෙන්කොට දැනගන්න හිතක් තියෙනවා. අපි මේ හිතේ කියලා කියන එක විඥාන කියලා දක්වනවා. එකක් අනිකකින් වෙන් කරන ස්වභාවය. ඒ ලක්ෂණිය තිබෙනවා මේ හිතේ. ඒ විදිහට මෙන්න මේ බොඩවල් පහ තමයි අපි මමයේ මාගේ කියලා මේ දීර්ඝ කාලයක් සංසාරයේ මේ හැඟීම තුලින් මේවා අතහරින්න අකමැතිකම නිසා මේවායේ ඇලී ගැලී දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන්නේ. මේ මතු පිටින්ම තිබෙන මේ කෙනෙකුගේ ඇල්ම දැන් මෙතන කියවෙනවා ආත්ම ස්නේහය තමාට ඇති ඇල්ම මුලින් සිඳලන්න කියලා. මතු පිටින්ම තියෙන කොටස තමයි රූපය. රූපයට ඇති ඇල්ම. දැන් ලෝක සත්වයා දීර්ඝ කාලයක් තමාගේ රූපයටත් අනුන්ගේ රූපවලටත් ඒවා පිළිබඳව සුභ සංඥාව ඇති කරලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ වදාලා ලෝකයා තුල තිබෙනවා මේ විදිය විපල්ලාස කියලා කියන විපරීත අදහසක්. අසුභ දේ සුභ හැටියට සලකනවා. කොයිතරම් ශාරීරිය තුල අසුභ ද්‍රව්‍ය තිබුණත් ඒවා සුභ ආකාරයෙන් අර කෙලෙස් නිසා සුභ ආකාරයෙන් පෙනෙන ගතියක් තිබෙනවා. මෙන්න මේ සුභ සංඥාව කැඩීමටම තමයි අර සරියුත් ස්වාමීන් වහන්සේත් අර භික්ෂුවට අසුභ භාවනාව දුන්නේ. නමුත් යම්කිසි හේතුවකින් අපට පෙනෙනවා අර අතීතයේ Taman සංසාරේ පුරුදු කරගත්තු ඒ සුබ සංඥාව නිසා ඒක අතහරින්න අකමැතිකම නිසා ඒ කමටහනට හිත ඇල්ලුවේ නැහැ. බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ආශ්‍රයානුසය ඥාන යොදලා මේ භික්ෂුවගේ සංසාර පෞද්ගලික ලිපිගණුව එළියට ගත්තා වගේ කල්පනා කරලා බැලුවා මේ අතීතයේ මේකයි මේ භික්ෂුවගේ ප්‍රවණතාවය ලැබියාව රුචිකත්වය කියලා ඒකට ගැළපෙන ආකාරයට නෙළුම් මලක් මවලා දුන්නා කමටහන හැටියට. නමුත් එතනත් විශේෂත්වයක් තිබෙන්නේ එතනත් අර සජීව ඒක ජීවත් වෙන එකක් එහෙම නැත්නම් ප්‍රාණවත් එකක් හැටියටයි ඒක මවලා දුන්නේ. ඊළඟට ඒක මෙලවෙන්න සැලැස්වීම තුලින් වටරවුමේ නැවතත් මේ ශාරීරියේ ඇති අසුබ ස්වභාවයට සිත යොමු කළා. එතන අර බුදු පියාණන් වහන්සේගේ උපාය කෞශල්‍ය, උපාය ඥානිය මගින්. එයින් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් භාවනා කර්මස්ථානයක් ගැන හිතලා බලනකොට ඒක විදර්ශනාවේදී ඒක මුදුන්පත් වෙන්න නම් දෙපැත්තක්ම සම්පූර්ණ වෙන්න ඕන. දැන් අපි හිතමු Tamanගේ ශරීරයේ අසුබ බව සැලකීම ප්‍රමාණවත් නැහැ. ඒ වගේම අනිත් ශරීරත් මගේ ශරීරය යම්සේද අනිත් ශරීරත් එසේම යථායිදං තථායේතං යථායේතං තථායිදං කියලා අජ්ජත්තං ච බහිද්ධාට කායේ ඡන්දං විරාජේ. ඒ විදිහට දැක්වෙනවා යම්සේ මේ කයද අර කයත් එසේමය. යම්සේ අනිත් කයද මේ කයත් එසේම. ඒ විදිහට ඒවා පිළිබඳ සංසන්දනයක් ආශ්‍රයෙන් ඇතුළතත් පිටතත් අජ්ජත්තංච බහිද්ධාච ඇතුළත තමාගේ කය පිළිබඳවත් බාහිර ශරීරයන් පිළිබඳවත් ඇති අල්මාත හැරීමෙන් තමයි මේ විදර්ශනාව සම්පූර්ණ වන්නේ. ඇතම් කෙනෙකුට මේක තමාගේ කය පිළිබඳව සිත යොදවලා ආරම්භ කරන්න පුළුවන්. ඇතම් කෙනෙකුට සමහර විට අනුන්ගේ කයේ ඇති අසුබ ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඊට පස්සේ ඒක ආශ්‍රයෙන් තමන්ගේ කයට යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් මේ භික්ෂුව පිළිබඳ කථාන්තරනොත් පේන්නේ විදිහ එකක්. ඒ වගේම ධර්මයේ තවත් කථාන්තර දැක්වෙන ওই බඳු අවස්ථාවල් දැන් බිම්බිසාර රජුරුවන්ගේ විසව කේමා විසව රූපමදයෙන් ඊ타මත්ම රූප සම්පන්න නිසා රූපමදයෙන් රූපයේ කිල මාන්නේ නිසා කොයිතරම්ද කියතොත් ඒ බිම්බිසාර රජුරුවම හැදපු වේළුවනාරාමේ වැඩ ඉන බුදු පියාණන් වහන්සේ දකින්නවත් ගියේ නැහැ. ඒ තරමට අර මොකද බුදු පියාණන් වහන්සේ රූපය පිළිබඳව ඒකේ අසුබ ස්වභාවය නිතර දේශනා කරනවා කියලා ඒක අහලා ඒක නිසා යන්න අකමැති වුණා. බිම්බිසාර රජුට එක්තරා උපායක් යෙදුවා වේළුවනාරාමයේ පිළිබඳ ගීත ගායනා කරන්න මේ බිසවට ඇහෙන ආකාරයට ඒ විදිහට උනන්දු කරවලා එක් දවසක් මේ කේමාබිස බුදු පියාණන් වහන්සේ දකින්ට යනවා යන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ධර්ම දේශනා කරනවා බුදු පියාණන් වහන්සේටත් පේනවා මේ කේමාබිසව සාමාන්‍ය කෙනෙක් නෙවෙයි දීර්ඝ කාලයක් සංසාරේ මේ ශ්‍රාවිකාවන් අතර අග්‍ර ශ්‍රාවිකා ඒ ප්‍රඥාවෙන් අග්‍ර තැනට පැමිණෙන ප්‍රාරමී පුරපු කෙනෙක්. ඉතින් එනකොට බුදු පියාණන් වහන්සේ මොකද කළේ? තමන් වහන්සේට මේ කේමාබිස්වටත් වඩා රූප සම්පන්න ක්‍රියක් තමන් වහන්සේට පවන්සලන ආකාරයක් අර 이르දීන් ඒ මවල පෙන්නවා. එතකොට කේමාබිස බුදු පියාණන් වහන්සේ දේශනා කරන දේට නෙවෙයි කන් දුන්නේ ඒ වෙනුවට අර අර රූපය දිහා බැලුවා මටත් වඩා ලස්සන කෙනෙක් නේද කියලා එහෙම බලාගෙන ඉන්න අතරේදී බුදු පියාණන් වහන්සේ අර රූපය ක්‍රමක්‍රමයෙන් ඒ තරුණ වයසෙන් මහලු වයසටපත් කළ ජරාවෙන් දිරා යන ආකාරයක් දැක්වුවා. අන්නේ අවස්ථාවේ තමයි කිහිමාබිසවට අර තමන්ගේ ශාරීරිය පිළිබඳවත් කලකිරීම ඇති වෙලා මේ මාර්ගඵල ආදිය ලැබුවේ. ඔන්න විදිය ප්‍රවෘත්ති ධර්මයේ තිබෙනවා. ඒ කියන්නේ ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කොයි ආකාරයකින් නමුත් මේ රූපය පිළිබඳව කලකිරීම ඇති කරගත යුතුයි. ඇතම් කෙනෙකුට ඒක පළමුවෙන් තමාගේ ශරීරය ගැන හිතලා එහෙම නැත්නම් තමත් කෙනෙකුට බාහිර ශරීරයක තියෙන පිළිකුල් ස්වභාවය. ඊබඳු අවස්ථාවක තිබුත් එදිනදා ජීවිතයේ ලැබෙනවා. නමුත් කොයි ආකාරයෙන් නමුත් නැවත තමා ගැනත් හිතන්න ඕන. අනිත් ශරීර පමණක් එහෙම නෙවෙයි. ඇතම් කෙනෙකුට තමාගේ ශරීරය ගැන පමණක් හිතීම නිසා ආත්ම දේශයක් වගේ දේකුත් ඇති වෙනවා. සියදිවි හානි කරගන්න පවා හිතෙනවා. ඒකේ අර සමබරකම නැතිකම නිසා. මේක සමබර වෙන්න නම් තමාගේ ශරීරය වගේම අනිත් ශරීරත් මෙහෙමයි කියලා හිතන්න ඕනේ. ඒක ධර්මතාවක් හැටියට. මේ අසුබ ස්වභාවය, මේ පිළිකුල් ස්වභාවය මේක මගේ ශරීරයට පමණක් නෙවෙයි අනිත් ශරීර වලටත් පොදු දෙයක් කියලා. එහෙම ඒ විදිහට නොකළ නිසා ඒ ධර්මයේ සඳහන් වෙනවා කායගත සතිය කය පිළිබඳව කලකිරෙන ආකාරයට භාවනා කළ සංඝයා වහන්සේලා පිරිසක් සියදිවි හානි කරගන්න පවා පෙළඹුණු බව ධර්මයේ සඳහන් වෙන බඳු අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ආනාපාන සතිය දීලා මේක සමහන් කළා. ඒක සමතත්වයකට ගත්තා. ඔන්න විද්‍ය කථාන්තර වලින් අපට පේනවා මේ දෙයංශයම සම්පූර්ණ වෙන්න ඕන රූපය ගැන කලකිරිලා රූපය අතහරින්න. මේ අතහැරීම තුලින් තමයි මේ නිවන ලබා ගන්න පුළුවන් වෙන අතහැරීම කියලා කියන්නේ මේක විනාශ කරන එක නෙවෙයි මේකට තිබෙන ඇල්ම නැති කිරීමයි. තවත් ක්‍රමයක් තිබෙනවා ඒ ධාතු මනසිකාර්ය කියලා. මේ මගේ ශරීරයත් බාහිර දේවලුත් හැදිලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වලින්. දැන් මෙතනත් ඒ ධාතු වලින් හැදුණු දේවල් කියන අවබෝධයයි නමුත් වෙනස තිබෙන්නේ මේ මේක සජීව මේ ශරීරය මේ පණ ඇති දෙයක්. ඊළඟට බාහිර දේවල් පණ නැති. ඉතින් මෙතන දැක්වෙනවා අර නෙළුම් මල පිළිබඳව කල්පනා කරලා පණ නැති එකටත් ඒ විදිහට ජරාව බලපවත් නම් අපේ ශරීරයට කොහොමද කියලා ඒ විදිහට අර භික්ෂුන් වහන්සේ හිතූ බව. ඔන්න විදිහට මේ කර්මස්ථානයට අදාළ කාරණා රාශියක් අපිට මේ කතාවෙන් මතු කරගන්න පුළුවන්. දැන් තවදුරටත් අපි කල්පනා කරලා බලනකොට දැන් මේ ගොඩවල් පහ මේවා පිළිබඳව සාමාන්‍ය ලෝකයා තුල තිබෙන ඝන සංඥාවක්. ඝන සංඥාව කියලා කියන්නේ මේක එකක් හැටියට පේනනවා. මේ රූපය එක එක මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් මේ හිතට මේක දැනෙන්නේ එකක් හැටියට. මගේ රූපය කියලා ගත්තාම ඒකේ වෙනස් වීම ඊටාම තමා ඒ ගැන හිතන්නේ නැහැ. ඉතින් ඊළඟට ඒ වගේම වේදනාව රූපය ආශ්‍රයෙන් වේදනාව මේවත් එකක් හැටියට ගන්නවා සංඥාවලුත් ඒකට කියන ඝන සංඥාව කියලා මේවා විදර්ශනාවෙන් කරන්නේ විදර්ශනා කියලා කියන විශේෂ දැකීමෙන් සමාධිමත් හිත අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔස්සේ යම්කිසි කර්මස්ථානයකට යොමු කරනකොට ඒ ඒ කර්මස්ථාන අරමුණ ඒක ක්‍රමක්‍රමයෙන් එකක්ව තිබුණු එක රාශියක් හැටියට වැටෙන්න පටන් ගන්නවා. ඉබඳු අවස්ථාවකට එන්න ඕන. ඒ විදිහට දැකලා තමයි මේක අතහරින්න හිත යොමු වෙන්නේ. මේවා බිඳි බිඳි යන දෙයක් හැටියට. බිඳි බිඳි යන දෙයක් අල්ලගන්න කෙනෙක් කැමති වෙන්නේ නැහැ. අල්ලගන්න එකත් එක්කම තමන් වැටෙනවා. ඒ தத்துவයත් පේනවා විදර්ශනාවේදී. දැන් උද්‍යවය කියලා කියනවා විදර්ශනා ඇතිවීම නැතිවීම පළමුවින්ම කරන්නේ ඇතිවීම නැතිවීම දෙක දැකීමයි. මේවා එදිනදා ජීවිතයේ Tamanට අත්දකින්න පුළුවන් දේවල්. බුදු පියාණන් වහන්සේ මේ අනිත්‍යතාව දක්වන්නේ Tamanගේ රූපය ගැන මේ රූපය මේ මෙන්න මේ රූපය මේ විදිහට ඇති වෙනවා මේ විදිහට නැති වෙනවා. මේක ඒ මට්ටමින් Tamanට තේරුම් ගන්න පුළුවන්. දැන් Taman ආහාර ගන්න යන අවස්ථාවත් ඒ ආහාරයෙන් එහා ගත්තු ආහාරයට යන කල දසාවත් ওই විදිහට හිතුවත් ඊළඟට මේ ආශ්වාසය ඊළාට මේ එක්කම එන ප්‍රශ්වාසය මේක හෙලන්න සිද්ධ වෙනවා. මේ විදිහට කය තුල මේ ක්‍රියාකාරීත්වයේ ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රූපය අනිත්‍ය ස්වභාවය. ඇතිවීමත් නැතිවීමත්. ඒ විදිහට ඇතිවීමත් නැතිවීමත් ගැන හිත යොදන්න ඒක ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න ඊළඟට පේනවා මේක ඇති වෙනවටත් වඩා ඉක්මනින් බිඳිලා යන ආකාරයක්. ඒ තරමට බිඳීමට හිත යනවා. ඒ ඒ බිඳෙන දේ එක්කම හිතත් බිඳෙනවා පේනවා. ඇයි හිතන්නේ මේ අරමුණු අල්ලන්නේ? ඒ අරමුණ බින්දෙනකොට හිතත් බින්දෙනවා. අන්න ඒ තුලින් තමයි කෙනෙකුට බය මේ සංසාරය පිළිබඳ බය ඇති වෙලා මේ තවදුරටත් මේ මේ සංසාරයේ ගමන් කිරීමට ඇති ආසාව ඒක තුනී වෙලා මාර්ග ඥාන දක්වා ඒ හිත ගමන් කරන්නේ. ඔන්න විදිහට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ සාමාන්‍ය ලෝකයා හිතන්නේ අර සමත භාවනාවෙන් ලැබෙන සැපේ බැලී සිටීමයි. දැන් අර භික්ෂුවත් අර විදර්ශනා උපදේශ නැත්නම් ඒ ධානය ක්‍රීඩා කර කර ඉන්නවා. ඒකත් උසස් සැපයක් තමයි. නමුත් නියම ශාන්තිය බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ මුළු මහත් සංසාරයෙන් මිදීම තුලින් ඇති කරගන්න ඒ සංසිඳීමයි. රූපයට ඇති ආශාව, ඊළඟට වේදනාවන්, ඊළඟට සංඥාවල් ඒවා පිළිබඳ හැඳිනීම. මේ හැම එක එකක්ම ගැඹුරින් වටහා ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඊළඟට හිත තුල තිබෙන චේතනාවල් මේ හැම එකක්ම ඇතිව නැති වෙන ස්වභාවය ඇති දේවල්. ඊළඟට මේ හිතේ කියලා කියන එක මේකත් මගේ කියලා ගන්න බෑ. කොයිතරම්ද කියදොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශරීරයටත් වඩා ශීඝ්‍රයෙන් හිත වෙනස් වෙනවායි. ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් මේ හිත කියන එක. මගේ හිතේ කියලා කිව්වට මොකද? ඒකට උපමාවක්වත් දෙන්න බැරි ඒ වෙනස් වෙන ශීඝ්‍රතාව, වෙනස් වෙන වේගයට උපමාවකුත් දෙන්න බැරි කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඔය විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ පංචස්කන්ධය පිළිබඳවම ඇති ඇල්ම දුර වෙන එහෙම නැත්නම් තුනී වෙන ආකාරයකට සිතුම් පැතුම් පවත්වන්නේ දිනදා ජීවිතේ පුරුදු වෙනවා නම් කෙනෙකුට මේ නිර්වාණය ඈත නෙවෙයි. ඒක තමා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා මේ තමා ළඟම තිබෙන සත්‍යයි නිවනයි මේ ලෝකයා නොදකින්නේ කියලා. ඉන් අපිට පේනවා මේ අපේ කමටහන් හැටියට ගන්න දේවල් මේවා ඊයදන් යන දේවල් නෙවෙයි තමා ළඟම තිබෙන දේවල්. මේවා ආශ්‍රයෙන්මයි අපි නිවනට හිත යොමු කරන්න ඕනේ. දැන් ඒ ආශ්‍රයෙන්ම අපිට හිතා ගන්න පුළුවන් මේ සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙනවා මේ අපි එක ලෝකය කියලා කිව්වට ලෝක රාශියක් තිබෙනවා මේක තුල. දැන් ක්‍රීඩා ලෝකය, සිනමා ලෝකය, සාහිත්‍ය ලෝකය, ওই විදිහට නාට්‍ය ලෝකය කියලා নানা ආකාර ලෝක තියෙනවා. ওই විදිහට අපිට කියන්න පුළුවන් භාවනා ලෝකය කියලා එකකුත් තියෙනවා කියලා. මේ අනිත් හැම ලෝකයකටම වඩා විසතුරුයි මේ භාවනා ලෝකය. මේ භාවනා ලෝකයට ඇතුල් වෙන්නේ කමඨහන් දොරටුවෙන්. කමඨහන කියලා කියන්නේ භාවනා මාතෘකාව, කර්මස්ථාන. Taman නිවන් බලාපොරොත්තු වෙනවනම් එහෙම නැත්නම් අර සාමාන්‍ය ලෝකයාගේ සිතුම් පැතුම් වලට වඩා උසස් ඒ භාවනාමය වශයෙන් යම් යම් සංසිඳීම් සැප ආදී බලාපොරොත්තු වෙනවනම් මේ කර්මස්ථාන කියලා කියන ඒ භාවනා මාතෘකාවක් ඊට නිසි කෙනෙකුගෙන් ලබාගෙන ඒක පුරුදු කරන්න ඕනේ දැන් ඉහළම මට්ටමේ බුදු පියාණන් වහන්සේටයි අර ආසයානුසු ඥානය කියලා කිසිම ශ්‍රාවකෙකුට නැති විදිහේ ඒ එක් එක් පුද්ගලයාගේ හිත යොදනවත් එකම බුදු පියාණන් වහන්සේට එක් එක් පුද්ගලයාගේ ඒ සාංශාරික පැවැත්ම දිනු කරගෙන ආපු ශක්තියින් ප්‍රවණතාවන් රුචිකම් රුචි අරුචිකම් මේ හැම එකක්ම පෙනී යනවා. ඒ වගේම මේ හිත තුල තිබෙන ඒ අවස්ථාවේ පුද්ගලයාගේ හිත තුල තිබෙන සංගවී තිබෙන තත්වයක්. හරියට ඔය දැන් මේ කාලේ ඔය පරිගණක යන්ත්‍ර ගැන බොහෝ දෙනා පුදුම වෙනවා. නමුත් මේ මිනිස්යා විසින් නිපදවන කිසිම නිෂ්පාදනයකට වඩා පුදුම දේ තමයි ඒ නිපදවන හිත. අන්නේ හිත තේරුම් ගැනීමටයි මේ භාවනාව උපකාර වෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේගේ මේ ආශ්‍රය අනුසය ඥානය තුලින් බුදු පියාණන් වහන්සේ එක් එක්කෙනාගේ අර පෞද්ගලික ලිපි ගණුව එක මොහොතකින් එළියට අරගෙන ඒකට ගැළපෙන ආකාරයට විසඳුම දෙනවා. ඒ විදිහට තමයි කමඨහන් දෙන්නේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ළඟට ඒ අභිඥාලාභීන් ඒත් සීමිත ශක්තියක් තිබෙනවා. ඒ ඒ පුද්ගලයාගේ අතීත ජීවිත ඒ අනුව කල්පනා කරලා චරිතානුකූලව කර්මස්ථාන දෙන්න. චරිතානුකූල කර්මස්ථානයක් දුන්නොත් වැඩ ඉක්මන්. එහෙම නැත්නම් බොහෝ විට අර අර භික්ෂුවට වුණා වගේ සමහර විට ප්‍රමාද වෙන්න පුළුවන්. කොයි ආකාරයකින් නමුත් කර්මස්ථාන දොරටුවෙන් යම්කිසි කෙනෙක් භාවනා ආලෝකයට ඇතුල් වුණා නම් එතන ඉඳලා දියුණු මාර්ගයේ ඊළඟට සමත වශයෙන් අර කියාපු ධානා තත්ත්ව ඊ타මත්ම සියුම් ලෝකයාගෙන් වෙන් වුණු පංචකාම සම්පත්තියෙන් වෙන් වුණු ඊ타ත්ම උතුම් සැප විඳින්න පුළුවන් වෙනවා. ඊළඟට ඊටත් වඩා ඉහළ එක තමයි මුළු මහත් සංසාරයෙන් මිදීම වශයෙන් ලැබෙන ඒසෝවාන් ආදී මාර්ගඵල. මෙන්න මේ தත්වලට මාර්ගයයි බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ බුදු පියාණන් වහන්සේගේ විශේෂත්වය තිබෙන අනිත් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුට බැරි වුණු විදිය කාරණයක් තමයි මේ සංසාරයෙන් අත් මිදීම. මොකද මේ සංසාර ගමනේ ඇති භයානකත්වය බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කරලා තිබෙනවා. යටත් පිරිසෙන් සෝවාන් මාර්ග ඵලයවත් නොලැබූ කෙනා කොයි වෙලාවේ මේ අතීතයේ සමන් කරන ලද කර්ම නිසා හෝ මේ ජීවිතයේ කරන ලද පාප කර්ම නිසා හෝ සතර අපායට යයිද කියලා කියන්න බෑ. අන්න ඒ විදිහේ තත්වයක් තිබෙනවා. ඒ විදිහේ භයානක තත්වයක්. ඒක නිසා බුද්ධෝත්පාද කාලයක විශේෂයෙන්ම විදර්ශනා භාවනාවට තැනදී යුතුයි තමන්ගේ ජීවිතේ. මනුෂ්‍යාත්ම භාවය ලැබුවා නම්. ඒ විදර්ශනා භාවනාවට පාදක කරගන්නව අර සමතය. අර විදිහට ධාන ආදී තත්ත්ව වලින් හිත තැන්පත් කර ගැනීම. එදිනෙදා ජීවිතේ Taman දීර්ඝ කාලයක් සංසාරයේ වැඩූ ඒ ශක්තියින් අපත යන්නේ නැහැ. දැන් අර භික්ෂුව 500ක් ආත්ම භාවවල රන්කරුවෙකු හැටියට සිත යොමු කළේ රත්රන් කැබැල්ලටයි. රන්කරුවෙක් යම් කිසි ආභරණයක් සකස් කරනකොට රත්රන් කැබැල්ලකින් ඒකට කොයිතරම් අවධානයක් යොමු කරනවද? ඒ වගේම අපිට පේනවා දැන් ඔන්න ගල් වඩුවෙක් අපි හිතමු යම් කිසි ප්‍රතිමාවක් නෙරනවා. ඒ බඳු අවස්ථාවල යම් කිසි සමාධියක් යොදනවා. ඒ ශක්තිය ඉතුරු වෙනවා සංසාරේ අපි මේ කරන ලද එකක්වත් අපත යන්නේ නැහැ. ඒ හැම එකක්ම සිතේ තැන්පත් වෙන ඉතාම සියුම් ආකාරයකින්. දැන් ওই පරිගණක යන්ත්‍ර ආදිය ගැන බොහෝ දෙනා පුදුම වෙනවා. ඒකත් ඒ යම්කිසි ද්‍රව්‍යය. නමුත් ඒ අද්‍රව්‍යව මේ සිතේ ගැබ් වෙලා තිබෙනවා අර දීර්ඝ කාලයක් සංසාරය තුල අපි කළ හොඳත් නරකත් අපි ඇති කරගත්තු ශක්තියින් අපේ දුර්වලකම් මේ හැම එකක්ම මේ සිත సంతානෙ තිබෙනවා. එතකොට අපට ඕන කරන්නේ මොකක්ද? මේන් හොඳ පැත්ත මතු කරලා නරක පැත්ත ඉවත් කරලා හොඳ පැත්ත මතු කරලා නිවන් දොරටුවෙන් මේ සංසාරයෙන් මිදෙන එකයි. නිවන් දොරටුවෙන් ගිහිල්ලා. එතකොට කමඨහන් දොරටුවෙන් ඇතුල් වෙලා නිවන් දොරටුවෙන් නික්මෙන්න නම් මෙන්න මේ භාවනා ලෝකයට ඇතුල් වෙන්න ඕන. නම නොයිකුත් ලෝක විසිතුරු හැටියට මේ සමාජයේ පෙන්눔 කරනවා. නමුත් අපි ඒවට රැවටෙන්නේ නැරකයි බෞද්ධයින් හැටියට අපේ අර සාර ධර්ම අපේ වටිනාකම් පිළිබඳව නැවත සලකලා බලලා අතීතයේ අපේ බෞද්ධ ඒ අපේ ඒ මුතුන් මිත්තන් කොයි විදිහට ජීවිතය ගත කළේ කොයි තරම් මේ අරුමෝසම් දේවල් ලෝකයේ සමාවට තිබුණත් මේ බුදු පියාණන් වහන්සේ වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අමතක නොකළ නිසා තමයි යම්කිසි විපතක් පැමිණි හැටි කිව්වේම අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා කියනවා. නමුත් ඒ වචන මාත්‍රය නෙවෙයි එතන තියෙන්නේ. ඒවා කියවෙන්නේ මොකද? දැන් කාලේ නම් ඒවා සමහර විට ඒ කීම් පමණකින් මේක භාවනාවයි කියලා හිතන කොටසකුත් සිටිනවා. නමුත් ඒක කියවෙනවා. කියවෙන්නේ මොකද? දීර්ඝ කාලයක් මේවා තමා අවට තිබෙන ගස් කොළන් මේ ගලන ගඟ මෙයාට තිබෙන දේවල් වෙනස් වෙන ආකාරයත් තමන්ගේ ශාරීරිය වෙනස් වෙන ආකාරයත් පිළිබඳව හිත යොදන කට්ටියයි අතීතයේ මුතුන් මිත්තන්. ඒක නිසා වුන් භාවනාමය ජීවිතයක් ගත කළේ දිනදා ජීවිතය සාමාන්‍ය ජීවිත හැටියට පෙන්වන්නට. ඒ අයගේ වටිනාකම මේ විදිහට තිබුණ නිසා තමයි ඉක්මනින් මේ තත්ත්ව ලබා ගන්න පුළුවන් වුණේ. කොයි හැටි නමුත් අපිත් කල්පනා කරන්න ඕන ලෝකයේ කොයි ආන්දමින් වෙනස් වුණත් අපේ ජීවිතත් අපේ ජීවන රටාවත් මේ වාය පිළිබඳ නව ඇගයුම නව වටිනාකම් ඇති කරගෙන ජීවිතය මේ මේ කියාපු විදිහට මේ කර්මස්ථානය කියලා කියන කර්මස්ථානය කියලා කියන්නේ මේ වැඩ පොලේ කියලා කියන්න පුළුවන්. Tamanගේ නිවන සඳහා එහෙම නැත්නම් මේ උතුම් தত্ত্ব ලබා ගැනීම සඳහා උපකාර වන වැඩ පොලයි යම් කිසි කර්ම මාතෘකාවක්. මේක දැන් අර භික්ෂුවට ඒක අර කසින භාවනාව වශයෙන් ලෝහිතකම් රතු පාට නෙළුම් මලක්. තව කෙනෙකුට මේ කෙස් ගහක් වුණත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ කමටහන. ඒ විදිහට සිත තැන්පත් කරගෙන ඊළඟට ඒ තැන්පත් කරගත්තු සිත තුලින් ඊළඟට අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණයට යොමු කරලා තමයි මාර්ගඵල අවබෝධය ලබා ගන්න පුළුවන් වන්නේ. අන්න ඒ විදිහට දැන් මේ ධර්ම මාර්ගය ගැන කල්පනා කරලා බලනකොට මේක ඊ타මත්ම කුඩා දරුවෙකුට පවා ආරම්භ කරන්න පුළුවන් විදියටයි බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ තිබෙන්නේ. ඒක නිසා තමයි දැන් ගිහි පින්වතුන්ගේ පින්කම් ගැන කියනකොට පින්කම් තුන් වර්ගයක් ගැන කියවෙනවා. දාන සීල භාවනා කියලා. ඉතින් දානය කියන එකත් සාමාන්‍යයෙන් ලෝකයා තේරුම් ගන්න විශේෂයෙන්ම මේ කාලේ දන් දීම කියන එක කරන්නේ මොකටද දෙනවා වගේ සිය දහස් ගුණයක් ඊළඟ ආත්මයක ලබා ගන්න. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයන්. ඒ බඳු ඒ ආනිසංස තිබෙන බව ඇත්ත. නමුත් ඒක නෙවෙයි පරමාර්ථය විය යුත්තේ. ගැඹුරින් කල්පනා කරලා බලන්න නම් සංසාරය ගැන සංවේගයක් යම් කෙනෙක් ඇති කරගත්තා නම් මේ සසරින් මිදීම අවශ්‍ය කියලා හිතුවනම් අර සුළු දෙයක් දන් දෙන අවස්ථාවේ පවා හිතන්න තිබෙන්නේ දිව්‍ය ලෝක සැප නෙවෙයි. ඒවත් අනිත්‍යයි. දිව්‍ය ලෝකේ ගියත් නැවත පාප කර්මයක් මතුවුන හැටියට ඒක සමහර විට දෙවියන්ගේ සිත් ශරීරය ඊටාම සියුම් නිසා ඒ ඇති වෙන අකුසල් සිතක් වුණත් ප්‍රමාණවත් ඒකෙන් ගිලිහිලා චුත වෙලා ඊළඟට අපායට වැටෙන්න. අන්න ඒ විදිහේ භයානක තත්ත්වයක් දිව්ලෝක වල තියෙන්නේ. ලස්සනට තිබුණාට මොකද? ඒක නිසා දිව්ලෝක සපවත් ලොකු දෙයක් නෙවෙයි. ඒක ආනිසංස වශයෙන් ලැබෙනවා. වැරදිලා ගියොත් දිව්‍ය ලෝකෙට යනවා. නමුත් ඇත්ත වශයෙන් අපි උත්සාහ කරන්න ඕනේ දානයක් දෙන අවස්ථාවේ පවා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට මේක අර අලෝභ සිත. එහෙම නැත්නම් මේකේ ඇති මේ තණ්හාව ඉවත් කර ගැනීම අදහස. අර ආත්ම ස්නේහය ඉවත් කිරීමේ අදහස. අන්න ඒක මුල් කරගෙනයි ඒ දාන ආදී පින්කම් පවා කරන්න ඕනේ. මොකද ඒ දානීය පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්තං දානං දීති කියලා. දානේ දන් දීම ආදිය පිළිබඳව නොයිකුත් පරමාර්ථ වලින් කෙනෙක් දන් දෙනවා. නමුත් ගැඹුරුම පරමාර්ථය හැටියට දක්වලා තිබෙන්නේ සිත අලංකාර කර ගැනීමත් සිතේ වැඩිවීමට හේතු වන පිරිකර හැටියට කියලා කියන්නේ යමකට උපකාර වෙන දේවල්. ඒ උපකාර වෙන දේවල් සිත තුළ දිනු කර ගැනීම සඳහා දන් දීම තමයි උතුම්ම පරමාර්ථය. ඒ විදිහට කල්පනා කරලා බලනකොට අපි බත් හැන්දක් බෙදනකොට පවා එහෙම නැත්නම් වෙන දෙයක් දුගී මගී යාචක ආදීන්ට හෝ සංඝයා වහන්සේලාට හෝ පූජා කරන අවස්ථාවේ පවා හිතන්න තිබෙන්නේ මේ තුලින් මට මේ අලෝභ චෛතසික තණ්හාව ඇතහැරීමට ශක්තිය ලැබීවා තමාට ආත්ම ස්නේහය තමාට ඇති ඇල්ම නිසා තමයි ලෝකයා මේ හැම දෙයක්ම මමයි මාගේ කියලා අල්ලගෙන ඉන්නේ. ඒ වස්තු. එතකොට ඒවා යින් මිදෙන අවස්ථාවේ බොහෝ විට කෙනෙකුට ඇති වෙන්නේ ලෝභයයි. පසුතැවිල්ලයි. තුන්සිත පහදා දන් දෙන පුද්ගලයා කරන්නේ මොකක්ද? ඒ හිත ගැන සැලකිල්ලෙන් දන් දෙනවා. ඒ දන් දීමනාව පිළිබඳව පසුතැවිල්ලක් නැතිව. ඒක විශේෂයෙන්ම එක දිනු කරගන්න පුළුවන් වෙනවා. මේ තුලින් උන ආනිසංශය නැවත ඊළඟට මීට වඩා 10000 ගුණයක් ලැබීම නොවේ දෙව්ලොව යාම නොවේ මගේ හිතේ තිබුණු ඒ ලෝභය එහෙම නැත්නම් තණ්හාව කියලා කියන අකුසල ධර්මයේ මඳක් තුනී කරගන්න මේ හොඳ අවස්ථාවක් ලැබුණා කියලා එහෙම හිතන්න ඕන. ඒක තමයි අර ගැඹුරුම ප්‍රාර්ථනය දන් දීම පිළිබඳව. අන්න ඒ විදිහට කරන කෙනාට මේ ආත්ම ස්නේහය තුනී කරගන්න නොයෙකුත් අවස්ථාවල් තියෙනවා එදිනදා ජීවිතයේ. Taman පරිභෝග කරන දෙයක්, Taman පාවිච්චි කරන දෙයක් දුගී මගී යාචකාදීන්ට හෝ තුනුරුවන් විශේෂ හෝ පරිත්‍යාග කරන පූජා කරන අවස්ථාවල් වල හිත දිහා බලන්න ඕන. මේ කලින් මේකට මගේ කියලා මම හිතාගෙන හිටියා. දැන් මේක මගේ නෙවෙයි. දෙන අවස්ථාවේ මම මේකෙන් වෙන් වුණා. ඒ තුලින් අර සැනසීමට පුරුදු වෙන්න ඕන. කියාපු සංසිඳීමට ශාන්තියට පුරුදු වෙන්න ඕන. ඒ වගේම තමයි ශීලයත්. ශීලය කියලා කියන එකත් ඉතින් සමහර විට පොය දවසට ගත යුතු දෙයක්. එහෙම නැත්නම් සංඝයා වහන්සේලා ඉදිරිපිට කිය යුතු දෙයක් හැටියට වගේ සාමාන්‍ය චාරිත්‍ර මාත්‍රයක් හැටියට සාමාන්‍ය කෙනෙක් හිතන යුගයක් මේ කාලේ. නමුත් සීලයත් ගැඹුරින් කල්පනා කරලා බලනකොට එකක් ශීලය උපකාර වෙනවා භාවනාවට. මොකද යම්කිසි කය වචනය පිළිබඳ හික්මවීමක් තුලින් තමයි සිත හික්මවා ගන්න පුළුවන් වන්නේ. ඒක නිසා කය වචනය හික්මවා ගැනීමේ ක්‍රමයයි මේ ශීලය කියලා කියන්නේ. පංච ශීලයේ හෝ ආජීවෂ්ටමක ශීලයේ හෝ අනිත්‍ය උසස් සීල හෝ ඒ භාවනාවට මම පදනම සකස් කර ගන්නවා කියන ඒ හිතවිල්ලක් තියෙන්න ඕනේ. මේ ශීලය සමාදන් වීමෙන් ශීලය රැකීමෙන් ඒකම කල්පනා කරන්න ඕන මා කැමති දේවල් තමයි සාමාන්‍යයෙන් සංසාරේ මා කැමති දේවල් තමයි සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය බොරු කීම කේලාම් කීම පරුස වචන කීම කිසිම මෙලොවකට දෙලොවකට නැති වචන කීම ආදී වශයෙන් මේවා මා කැමති දේවල් මා කියලා අර කලින් කිව්වේ මමයි මගේ කියලා මේ සංසාරේ යාමට හේතු වෙන කාරණා අන්න එතකොට මේ තමාගේ රුචිකත්වය සංසාරික සුචිකත්වය ඊටාම පහත්. ඒක අපිට පේනවා තිරිසන් සතුන් මේ තිරිසන් සතුන් කියලා කියන්නේ පිටාය නෙවෙයි දීර්ඝ කාලයක් අපිත් ඒ තත්ත්වවල ඉඳලා තිබෙනවා. තිරිසන්, പ്രേත, යක්ෂ ආදී තත්ත්වවල එබඳු ඒ සත්වයින්ගේ ඒ සිත් ක්‍රියා කරන ආකාරය අපි දන්න ඊටාම පහත්. එතකොට ඒ වට ලෑස්ති වීම නොවේ. ඊට වඩා උසස් තත්වයකට ගැනීමයි ශීලය කියලා කියන්නේ. ඒ විදිහට ශීලය තුලින් කරන්නේ එතනත් ආත්ම ස්නේහය තුනී කිරීමයි. මා කැමති දේවල් අනුන්ගේ සුව පහසුව සලකලා. දැන් තමා හිංසාවට අකමැතිව සිටිද්දී අනුන්ට හිංසා කරනවා. ඒ කරන්නේ අර Taman එයින් සැපයක් බලාපොරොත්තු වෙන විනෝදයක් හරි Tamanගේ ආහාරය සඳහා වූ නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් හේතුවක් නිසා එතන ආත්මාර්ථකාමීත්වයයි තිබෙන්නේ තාත්ම ස්නේහයයි තිබෙන්නේ. ඒ වගේම තමයි හොරකම් කරන්නේ. අනිකුත් අකුසල් කරන්නේ. බොරු කියන්නේ. මේ හැම එකක් තුලම තිබෙන්නේ ඒ තමා කියලා ගත්තු සංකල්පයට ඇති ඇල්මයි. මෙන්න මේ ආත්ම ස්නේහය තුනී කිරීමට එතකොට සීලයත් උපකාර කරගන්න පුළුවන්. ඊළඟට ඊටත් වඩා ඉහළම මට්ටම තමයි භාවනාව. ඒකෙනුයි අපි පටන් ගත්තේ. ඒ භාවනාව ආයෙදි කරන්නේත් අර ලෝකය. දැන් ලෝකයෙන් වෙන් වෙන්න කෙනෙක් කැමති නෑ සාමාන්‍යයෙන්. දැන් මේ අවස්ථාවේ මේ ශාලාවට රැස්ුනේ කී දෙනාද? වෙන නොයෙකුත් කටයුතු වල දෙන අය ඊට වඩා 10000 ගුණයකින් වැඩි. ඒවා නිවනට උපකාර නොවන දේවල් වෙන්න පුළුවන් බොහෝ විට. එතකොට මේ විදිහට වෙන් වෙලා පැයක් හෝ ගත කරන්න ශක්තිය ලැබෙන්නේ අර ලෝකයේ නොයෙකුත් ආරාධනා ප්‍රතික්ෂේප කරලා සිනමා ශාලාවල තවත් නොයෙකුත් නාට්‍ය ශාලාවල තවත් නොයෙකුත් විනෝද ක්‍රීඩා ශාලාවල කෙරෙන ආරාධනා ප්‍රතික්ෂේප කරලා මෙතෙන්ට ආවොත් තමයි. අන්න ඒ වගේ මේ අතහැරීමක් අවශ්‍ය වෙනවා භාවනාව සඳහා. පළමුවෙන්ම කර්මස්ථානයකට සිත රඳවා ගන්න. ඒ භාවනා රාමතාව කියලා කියන භාවනාවට ඇල්මක් ඇති කර ගන්න ඕනේ. ඒක මූලික රුචිකත්වයක්. ලෝකයේ රුචිකත්වය ඊටම පහත් රුචිකත්වයක්. මහා ගාලගෝට්ටි වලට කැමති ලෝකයක්. ඊළඟට ඒවා ටික ටික අකමැති වෙනකොට ඔන්න ඊළඟට ගී සින්දු වලට කැමැත් වෙනවා. තවත් ඈතට යනකොට ඒවායිත් ඕලාරික ස්වභාවයක්, ගොරෝසු ස්වභාවයක් වැටහිලා ඊළඟට සංසිඳීම, ශාන්ත බව, නිශ්ශබ්දතාව, නිහඬියාව ඒවා ප්‍රිය කරන්න පටන් ගන්නවා. අන්නේ බඳු ලෝකයකටයි භාවනා ලෝකය කියලා කියන්නේ. ක්‍රමක්‍රමයෙන් අර පහත් රුචිකත්වයෙන් මිදිලා තිරිසන් යක්ෂ ප්‍රේත ආදීන්ට පොදු ඒ රුචිකත්වයෙන් මිදිලා උසස් රුචිකත්වයක් ඇති කර ගැනීමයි. ඒකට උපකාර වෙන දේ තමයි කර්මස්ථානය කියලා කියන භාවනා මාතෘකාව. ඒක යම්කිසි ගුරුවරයෙකුගෙන් ගෞරවය පූර්වකව බාරගත්තා නම් ඒක අනුව තමන්ගේ එදිනෙදා ජීවිතය හැඩගස්වනකොට අන්න අර කියාපු අර ශාන්තිය අපි පටන් ගත්ත මේ ශාන්තිය කියන වචනේ හඳුනගන්න අවස්ථාව සැලසෙනවා. නියම සංසිඳීම කුමක්ද? මොකද ලෝකයා දැන් පංචේන්ද්‍රයන්ට වහල් වෙලා ඒවා පිනවන්ට නොයෙකුත් මේ වාණිජ ලෝකයෙන් ඉදිරිපත් කරන දේවල් ඔස්සේ ඒ මිරිඟුවක් ඔස්සේ දිවීමයි කරන්නේ. දියුණු කියන සමාජයත් නොදියුණු කියන සමාජයත් දියුණු සමාජය ඒ වයින් ඒ වායේ අතිරික්තය දක්වාම ඒවා ප්‍රයෝජනට අරගෙන අන්තිමට ජීවිතය විනාශ වෙන තාක් ඒ වායේ ඇලි ගලි පංචකාම සම්පත්තිය වෙනුවෙන් ජීවිතය පූජා කරනවා ඊළඟට ඒ බඳු සැප සම්පත් නැති අය අර කියාපු තත්ත්වය ඒවා ඉලක්ක කරගෙන ඒ පංචකාම සම්පත්තිය ඒ සැප සම්පත් ලැබීම සඳහා විහෙස මහන්සි වෙලා දාඩිය මුගුරු දමාගෙන ණයතුරුස් වෙලා ඒවා සඳහා රෑදවල් හිතමින් නිදිමරමින් සිහින දකිමින් ජීවිතය විනාශ කරගන්නවා. එතකොට ඒක වේවුණට භාවනා යෝගියක් කරන්නේ මොකක්ද? ඡාම් දිවි පැවතුම් උසස් සිතුම් පැතුම් කියන සංකල්පය අනුව අර කියාපු අර ආටෝප සාටෝප විලාසිතා ලෝකයෙන් ඉවත් වෙලා ඒ වෙනුවට දැන් මේ පින්නතුනේ පොයේ දවසක කරන්න වගේ ඡාම් මැදුමකින් චාම ආහාර පාන වලින් ඒ විදිහට ඒ ආහාර හැම එකකින්ම අල්පේච්ඡතාවට පුරුදු වෙලා ලද දෙයින් සතුටු වීමට පුරුදු වෙලා අර අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණු වල ඒවායේ ප්‍රබලත්වයෙන් මදක් හරි මිදිලා සිත සංසුන් කරගන්න උත්සාහවත් වෙන කර්මස්ථානයක් අනුව. ඒ විදිහට තමයි එතකොට භාවනා ලෝකයේ පැවැත්ම භාවනා ලෝකය කියන එක අර ලෝකයා හිතන ඒ විසිතුරු ලෝකයේ තරම් එකපාරටම හඳුනගන්න බෑ ඒක. ඒ මේක තුල තිබෙන ශක්තිය තමන්ගේ ජීවිතයට උපකාර වෙන ප්‍රමාණය කොයිතරම්ද කියදොත් බුදු පියාණන් වහන්සේ නිතරම වගේ මේ පිළිබඳව අප්‍රමාද වීම වටිනාකම දක්වලා තිබෙනවා අප්‍රමාදව මේ භාවනා මාර්ගයට ඇතුල් වෙන්න කියලා. මොකද මේ හැමදාම මේක කරන්නත් බෑ. මේක කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලය දුර්ලභයි, මනුෂ්‍යාත්ම භාවය දුර්ලභයි. ඒ වගේම ක්ෂණ සම්පත්තිය කියලා කියන මේ කාරණා වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාව, ඒවාට උපකාර කරන අය, ඒවාට නිසි ධර්මය, ඇසීම ආදී අවස්ථාවල් ඊටම දුර්ලභයි. ඒක නිසා යම් කිසි අවස්ථාවක ඒවා පිළිබඳව දැනගන්න ලැබෙනව නම් ඒ පිළිබඳව හැම කෙනෙක්ම උනන්දු යුතුව තිබෙනවා මෙන්න මේ භාවනා ලෝකයේ හඳුනගන්න. ඊළඟට මේ භාවනා ලෝකයේ එක පක්ෂයක් තමයි අපි අර සඳහන් කරේ අර ධානා ක්‍රීඩා. කියලා කියන එකත් ඒ සාමාන්‍ය ලෝකයාට විඳින්න බැරි තරම් ඉතාමත්ම උසස් සැපයක්. බ්‍රහ්ම සැපයක් වගේ දෙයක්. ඒ ධාන තත්ත්ව ලබාගත්තු අය ලබනවා. මෙලොවම බ්‍රහ්ම සුවය ලබනවා. ඊටත් වඩා අහිල එකක් තමයි ඒ භවයෙන් මිදීම් වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ශාන්ත සංසිඳීම අර තණ්හාව මුලින් උපුටා දැමීමේ අවස්ථාව. තණ්හාව මුලින් උපුටා දැමීම කියලා කියන්නේ එතන තියෙන්නේ අවිද්‍යාව. මම කියලා කියනගත්තු අවිද්‍යාව. දැන් කෙනෙකුට මේවා අතහරින්න බැරි වෙන්නේ මොකද දැඩිව ගත්තු මම කියන අදහස නිසා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේක Tamanටම පෙන්눔 කරන මාර්ගය මොකක්ද? Tamanටම මේ ප්‍රත්‍යක්ෂ කරගන්න අරිනවා. මේ මම කියන අදහස අවිද්‍යාවක් බවත්. මේක මේ වැරදි අදහසක් බවත්. ඊළඟට මේ මාගීය කියලා ගත්තු දේවල් එකකවත් ඇත්ත වශයෙන්ම මේවා තමන්ගේ වශයේ පවත්වන්නට බැරි බවත් ඒ ප්‍රත්‍යක්ෂ කරගන්නට සලස්වනවා. ඒ ප්‍රත්‍යක්ෂ වන්නේ අර සිත මානසිකාර්යය දවීමෙන්. භාවනා මානසිකාර්යය දවීමෙන්. මෙනෙහි කිරීම තුළින් ඒ යම්කිසි යෝගාවචරයා යම්කිසි යෝගාවචරයෙක් මේ භාවනා මාර්ගයට යොමු වුණා නම් ඒ යෝගාවචරයා ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා මේ මගේ රූපය කියලා. අපි මේ බොහොම ඇලුම් කරන මේ රූපය ඊටාම ශීඝ්‍රයෙන් මේක ජරාවට පාත්‍ර වෙනවා. අපටත් හිතන්න බැරි තරම් වේගයෙන්. ඒක නිසා මේ ඒ වගේම මේ රූපය මේ தත්වෙන් තබා ගැනීම සඳහා කොයිතරම් දුක් ගැහැට විඳින්න සිද්ධ වෙනවද? මේක දුකක් කියලා තේරෙනවා. ඒක මගේ කියලා ගන්න බෑ. මේක ඇතුලේ කී දෙනෙක් පදිංචි වෙලා ඉන්නවද? පණුවන් ආදී. ඔය විදිහට මේක තමන්ගේ වාසිය පවත්වන්න බැරි ස්වභාවයක් ලෙඩ වෙනකොට මේක ලෙඩ වෙන්න එපා කියලා තමන්ට නවත්වන්න බෑ. ඒ රූපය. ඊළඟට වේදනාවලුත් එහෙමයි. මේවා එනවා යනවා. සැප වේදනාව එනවා ඒක නිත්‍ය නෑ. ඒක ගියා ඊළඟට දුක් වේදනාව එනවා. මේ වේදනා සැප දුක් පමණක් නෙවෙයි මධ්‍යස්ථ වේදනාව පවා. මේ හැම එකක්ම අනිත්‍ය බව, මේවා වෙනස් වෙන බව. බුදු පියාණන් වහන්සේ දක්වා දාලා. ඒක නිසා වේදනාවන් වලට තිබෙන ආසාවත් ක්‍රමක්‍රමයෙන් මේ භාවනා යෝගී අයවත් කරන්න උත්සාහ කරනවා. ඒකත් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේවා ඇති දුක් ස්වභාවය. ඊළඟට සංඥාවල් හැඳිනීම. මේවා ඇති රැවටිලි ස්වභාවයයි බුදු පියාණන් වහන්සේ අර මිරිඟුවකට උමමා කළේ. හැම දෙයකම තිබෙන්නේ වර්ණයත් సంతාන කියලා කියන්නේ හැඩරුවක්. මේ යම් යම් පාට ගාලා මේක යම් යම් හැඩරුව ඇතිව ඉදිරිපත් කළාම ලෝකයා රැවටෙනවා. මේක මිරිඟු ස්වභාවයක් තිබෙනවා. එතකොට ඒ සංඥාව. ඊළඟට සංස්කාර කියලා කියන අපේ සිත් තුළ නිතර නිරන්තරයෙන් නැති වෙන චේතනාවල්. ඊ타මත්ම සියුම් ආකාරයෙන් නැති වෙන ආසාවල්, චේතනාවල්, ප්‍රාර්ථනාවල්, බලාපොරොත්තු මේ හැම එකක්ම හිත ඇතුලේ තියෙන ඉතා ශීඝ්‍රයෙන් කරන සකස් කිරීම රාශිය මේකත් දුකක් හැටියට වැටෙන අවස්ථාවක් තියෙනවා මේවා ක්‍රමක්‍රමයෙන් හිත භාවනා මානසිකාරයේ සූම් වෙන සූම් වෙන හැම කෙනෙකුටම අත්දකින්න පුළුවන් දේවල් සංසාරයේ මේවා දීර්ඝ කාලයක් දිනු කරගෙන ආරි තාම ක්ෂණික වාර භික්ෂුවට වගේ ඒ තියාපු තත්ත්ව ලබා ගන්න පුළුවන් මේක බණ පමණකින් කරනවා කියලා හිතන්න අරකයි ඒ පුද්ගලයාගේ ඇතුළත තියෙන ශක්තිය නමුත් අපිට මේ ඇත්ත වශයෙන්ම මුළු මහත් ලෝකයේම පන්ති කාමර වෙන්න නොකරපු මහා පාසලක් වගේ සමහර විට කුඩා දරුවෙකු තුළ තිබෙන්න පුළුවන් මහා මහාචාර්ය කෙනෙකුට නැති තරම් චිත්ත ශක්තියක් ඇතුළත. ඒ වගේම ඔය නූගත් කියලා කියන කෙනෙකුට තියෙන්න පුළුවන් අර නිවනට පිළිබඳව කල්පනා කරලා බලනකොට ඊටාම විශාල මේ නිවන් දැකීමේ ඊටාම ශීඝ්‍ර අවබෝධ කිරීමේ ශක්තියක්. අන්නේ බඳු අයටයි බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූලව ඒ කුල ભેද උස් පහත් ભેද කිසිවක් නොතකා රාසයානුසේ ඥානෙ උපකාර කරගෙන ඒ තැනැත්තා ළඟට ගිහිල්ලා සමහර විට එක වචනයකින් බණ පදයකින් ගාථාවකින් අර විදිහට ඒ උතුම් අමා මහ නිවන් ප්‍රත්‍යක්ෂ කරන්න සැලැස්සුවේ අපි කල්පනා කරගන්න. එතකොට මේන් ප්‍රායෝගික වශයෙන් අපි මේ බණ කතාවකින් ගාථාවකින් අපි එදිනදා ජීවිතයට මේන් අපි උරා ගන්න ඕන යම් කිසි දෙයක් යම් කිසි විශේෂ අදිෂ්ඨානවත් විශේෂ ප්‍රාර්ථනා එදිනදා ජීවිතය පිළිබඳව නව වටිනාකම් ඇගැයුම් ඒව ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ බණේ බණ මේ ධර්ම ශ්‍රවණයේ නියමානිසංශ Tamanට හිමි වෙන්නේ. ඒ විදිහට කල්පනා කරනකොට අද මේ පොයේ දවසේ මේ පින්නතුන් මේ අවස්ථාවේ ධර්මයට ශ්‍රවණ දුන්නා. මේ සමඳුණු අවස්ථාව පවා ගැන කල්පනා කරලා බලනකොට Tamanගේ හිතේ ඇතිවෙච්ච වෙනස ගැන හිත දැන් සලකලා බලන්න. මේ මේ බඳු තැනකට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරන්නට යම්කිසි ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්. බුදු පියාණන් වහන්සේ කෙරෙහි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඊළඟට ඒ ධර්මය අනුව ජීවත් වෙන සංඝයා වහන්සේලා පිළිබඳව ඒ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. ඒක විශේෂයෙන්ම ධර්මයේ ඒ ඇසෙනකොට ඒ පිළිබඳව හිතට කාවදින්නේ ශ්‍රද්ධාව ඇති හදවතක් තිබෙනව නම් තමයි. බොහෝ විට ඔය බුද්ධිවාදයකින් අන්ධ වෙච්ච ලෝකයාට මේ ධර්මයේ ඇති නියම ප්‍රායෝගික වශයෙන් ඇති අගය Tamanට නෙලා ගන්න බෑ. ඒ උරා ගන්න බෑ. මොකද මේක වචන ගොන්නක් හැටියට පෙනෙනවා. එහෙම නැත්නම් මේක මේ ශබ්දකෝෂ වලින් ශබ්දකෝෂ මාර්ගයෙන් තේරුම් ගත යුතු දෙයක් හැටියට බුද්ධ වචනය දිහා බලන්නේ. මේ ඔක්කොම මේ ශබ්ද කෝෂය මේ අපේ හිත තුළ තැන්පත් වෙලා තිබෙනවා අපි අර කියවපු පරිගණක යන්ත්‍රය වගේ. මේකෙන් ප්‍රයෝජනෙ ගන්නවා නියම ආකාරයක නියම ඇනේ තද කරලා. එහෙම නැත්නම් අර කියාපු කර්මස්ථාන දොරටුවෙන් ඇතුල් වෙලා මේ භාවනා ලෝකෙ හඳුන්වන්නා වගේ තමා තුළ ඇති ශක්තියන උරගා බලන්නට උත්සාහයක් යොදන්න ඕන. ඒ විදිහටයි. එතකොට අර ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඒ ශ්‍රද්ධා සිත දීර්ඝ කාලයක් මේ සංසාරයේ Taman මේවාට යොමු වෙච්ච නිසා වෙන්න ඕන මේ විදිහට මේ ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ලැබුණේ. ඒ ශ්‍රද්ධාවෙන් වගේම ඊළඟට තවත් හිතේ ඇති වෙන වැඩිම තමයි වීරිය කියන එක ශ්‍රද්ධාව අනුව යම් කිසි විදියකින් මේ අවස්ථාවේ හිතක් ඇති වුණා නම් මම අද ඉඳලවත් මේ විදියට මේ ධර්ම මාර්ගය යමන් කරන්න ඕන භාවනා කරන්න ඕන කියලා අන්න එක වීරිය සිටිවිල්ලක්. එපමණක් නෙවෙයි මේ ධර්ම ශ්‍රවණය සඳහා හිත යොදන්නට නිදිමතාලස ගතිවත් කරලා මේ වචනයක් පාසා හිත යොදන්නටත් වීරියක් අවශ්‍ය වෙනවා. ඒ යොදන උත්සාහය තුලින් සතිය කියලා කියන සිහිය හොඳට සිහිසන් නැතිව සිහි කල්පනාව ඇතිව මේවාට කන් දුන්න සතිය කියන ඒ ගුණ ධර්මයක් වැඩෙනවා. මේ පැයක් පමණ කාලයක් මේ විදිහට හොඳට සවන් දුන්නා නම් හිත තුල යම්කිසි ධර්මානුස්සති කියලා කියන විදිහට ධර්මයේ ඇති අගය පිළිබඳව යම්කිසි සමාධියකුත් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ධර්මයේ ඇති වටිනාකම පිළිබඳව හිත තැන්පත් වෙනවා. සමාධියක්. ඊළඟට මේ ධර්මයේ ආශ්‍රයෙන් යම්කිසි ගැඹුරු වැටහීම් සියවරක් ඇසූ ධර්ම පාඩයක් පවා නියම ආකාරයෙන් අසනකොට ඒ අවස්ථාවේ ගැඹුරු වැටහීම් ඇති වෙනවා. කොතිකුත් ඔය ධර්ම දේශනා කියන ඒවා මේ කාලේ තොරතුරුංචියක් නැතුව ඔය බස්වල ඔය වාහනවල යනකොට ඇහෙනවා. නවත්වන නවත්වන කඩහන්දි වල එක තැනකින් සින්දුව ඇහෙනවා තව තැනකින් බණ ඇහෙනවා. නමුත් මේවා හිතට වදිනවා. සමහරවිට සින්දුව වැඩි හොඳට හිත වැඩෙනවා. සින්දුව හරි පන්දුව හරි. ඉතින් ওই විදිහටයි ලෝකේ යන්නේ. නමුත් Taman රුචිකත් විදිහට ඇති කරගත්තා නම් විශේෂයෙන්ම මේ බඳු අවස්ථාවක ඒ වෙනුවෙන් පේවිලා ධර්ම ශ්‍රවණය කරනකොට අන ප්‍රඥාව කියලා කියන ඒ ගැඹුරු වැටහීම් ඇති වෙන. ওই විදිහට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන දේවල් සුළුපටු දේවල් නෙවෙයි. ඒවා තමයි අනාගතයේ යම්කිසි අවස්ථාවක අනාගතයේ කිව්වට මේ ජීවිතේ වෙන්න පුළුවන්. නිවනට උපකාර වන ධර්ම මේවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. නිවන් සඳහා වෙහෙසෙන සිතක අවශ්‍යයෙන්ම දියුණු විය යුතු ගුණ ධර්ම රාශියක්. ඒවා දියුණු කරගන්න මේ සුළු කාලේ හො අපි යොදාගත්තා කියලා මේ පැය අපතේ ගියේ නෑ කියලා හිත සතුට කරගන්න ඕන. ඒ වගේම මේ තම තමන්ගේ මට්ටමින් යම්කිසි ශීලයක් සමාදන් වෙලා දැන් ශීලය කියන එක මේ සමාජයේ ඊටාත්ම භයානක අන්දමින් පරිහානියටපත් වෙන දෙයක්. පංචශීලයවත් රකින්න බැරි තත්වයක් සමාජයේ ඇවිල්ලා තිබෙනවා. ඊබඳු අවස්ථාවක මේ පින්නතුන් මේ ආජීවශ්ඨංග ශීලය සමාදන් වුණ තවත් පොහොය අටසිල් සමාදන් වුණු පින්නතුනුත් ඇති. ওই විදිහට වටිනා ශීලයකින් Tamanගේ කය වචන හික්මවා ගැනීම ප්‍රයත්නයක් යෙදුවා. මේ ධර්ම ශ්‍රවණය පවා භාවනාවට යොමුණු පින්නතාට මේක භාවනාවක්මයි. ඒ ධර්මය තුලින් Tamanගේ ඒ භාවනාමය සිත වැඩෙන්න සැලැස් වෙනවා. සමහර කෙනෙක් ওই ධර්ම ශ්‍රවණයෙන් මේ මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ ඒකයි. ඒ භාවනාව දීර්ඝ කාලයක් එක්ක සංසාරයේ භාවනාව වඩලා තියෙන එහෙම නැත්නම් මේ ජීවිතේ වඩලා තියෙන. ඒ බඳු පුද්ගලයාට අර ඊටාම සුළු දොරක් විවෘත කරන්න වගේ යතුරකින් ඒ අර නියම වචනය නියම ගාථාපදයේ වැටුනහම අන්නේ අවස්ථාවේ සිත විවෘත වෙනවා. අර කියාපු අර පරම ශාන්තියට ළඟා වෙන ශක්තිය බලය ලැබෙනවා. අපි කල්පනා කරනවා මේ පින්නතුණුත් මේ විදිහට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්ම ශ්‍රවණයෙන් ඵල ප්‍රයෝජනෙන් ලා ගන්නට ඇතේ කියලා අර කියාපු විදිහට අදිෂ්ඨාන ඇති කරගෙන ඉදිරි අනාගතය බලන්න ඕන. මොකද මේ ජීවිතේ කොයි වෙලාවෙ කොයි අවස්ථාවේ මේ මනුෂ්‍යාත්ම භාවය ඇතෑරලා ඊළඟට යන තැන අපට කියන්න බෑ අර විදිහේ නියත ගතික තත්වයකටපත් වුනේ නැත්නම් සෝවාන් ආදී මාර්ගඵලයකින් ඒ විදිහේ සංවේගයක් ඇති කරගෙන සංවේග වස්තු කියලා කියන්නේ ඒකයි මේ සාසනික ගමන යාමට උපකාර වන වේගය ඉන්ධන ද්‍රව්‍ය තමයි සංවේග වස්තු කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් මේ ලෝකයේ මේ සංසාරයේ ඇති දුක්ඛම් කටළු ගැන නිතර මෙනෙහි කරලා මේ ලැබුණු අනගිය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට අදිෂ්ඨාන කර ගන්න ඕනේ. එතකොට මෙතෙක් මේ වේලා මේ පින්නතුන් මේ ධර්ම ශ්‍රවණය වශයෙන් අපි මේ ධර්ම දේශනාමය වශයෙන් රැස් කරගත්තු මේ පුණ්‍ය සම්භාරය මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු මේ යම් තාක්කේ දෙවි දේවතාවුන් මේ පින් කැමැතිව නිවන් කැමැතිව සිටිනවා නම් හැම දිනෙකම මේ පින් අනුමෝදන් වෙත්වා මේ ප්‍රණීත කුසලය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී තමන් තමන්ගේ ධර්ම ප්‍රාර්ථනා සමුද්ද කරගෙන ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මහා මහා නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලායි දෙවියන්ට පින්දෙනවා ඒ වගේම තම තමන්ගේ ඥාතීන් ඇතුළේ අවීචිය සිට අකනිටා දක්වා වූ යම්තාක් සත්ව කෙනෙක් නිවන් දැකීමට කැමති නම් ඒ හැම කෙනෙකුටම මේ ධර්ම ශ්‍රවණය මය ධර්ම දේශනාමය කුසලය අනුමෝදන් වෙත්වා ඒ හැම කෙනෙක්ම අජරාමර සංඛාත උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්වා මේ පින්නතුනුත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණේ ආනිසංසය කියලා කියන්නේ මේක තුලින් ඇති කරගත්තු මේ ශක්තිය මේ ජීවිතයේදීම ඒ භාවනා මාර්ගයට යොමු වෙලා ඒව කටයුතු සම්පූර්ණ කරගෙන ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරලා මේ පරම ශාන්තිය ලබා කරගන්නවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්න එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පජං सबे देवानुमोदन्तु सब्बसम्पत्ति संपत्ति सिद्धिया चाह्मि सम्भतां पुण्यसम्पदं सबे सत्तानुमोदन्तु सब्बसम्पत्ति संपत्ति इत्तावता चाह्मि सम्भतां पुण्यसम्पदं सबे सत्तानुमोदन्तु सब्बसम्पत्ति सिद्ध्या आकाशट्ठा भूमट्ठा देवानागमनिधिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनम् आकाशट्ठाय भूमट्ठा देवानागामहिभिवा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशट्ठाय भूमट्ठा देवानागामहिभिवा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु सदा दुःखपत्ता च निर्दुःखा भयपत्ता च निर्भया සෝකප්පත්තාච නිස්සෝකාන්තු සබ්බේ පිපාණිනෝ විමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු කට්ටියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තු භවන්තු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිච්ඡේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ජිතෝ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි